මෙතෙක් පටන් ප්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රී යලි කියවූ ස්වදේශීය රටා ගං ගං ගං ගං ගං ගං ගාරිස ගාරිස ගං ගං විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා ගී පද රටා ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා සිංහල ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරු 10ට ස්වදේශීය රටා විශ්වයේ රටා කලාවට නැගූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන සිංහල ස්වදේශීය සේවයෙන් ප්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රයේ යලි කියවන ස්වදේශීය වටා මෙලෙස තරබෝ රසඳී මා සොයා මේ මාවතේ පසු යලි එපා එන්න ඔබින් සමුගන්නම් රැ සඳේ මා සොයා කන්ද හිරුහා වැඳී සනේකරු අතරේ රැඳී දාසඳ හිරුහා වැඳී සනේකරු අතරේ රැඳී මගේ සුසුමින් දැවි ගියම ඇගේ කඳුලින් යලි උපන් වේ සංදී මා සොයා නී මාවතේ අදින් පසු යලි එපා එන්නට ඔබෙන් සමුගන්නම් වේ සංදී මා සොයා පිප ඔබගේ ගී බස පිළිබඳව ඔබ මට මතකයි ඔහු පිළිබඳව මල් මල් පොතෙත් තකේටියෙන් සඳහන් කරලා තිබ්බා. ඒ භාෂාව පිළිබඳ වඩාත් සොයා බලමින් ඔහුගේ ගී භාෂාව වඩාත් අපිට සමීප වන්නේ කොහොමද? මලින් වලට පොතේ මම හිතන්නේ පෙරවදන ලිවි මම සපුනේ. ඔව් ඔව්. ඉතින් නේ මම දිගට කතා කරලා ඉවරයි. <laughs> සපුගේ භාෂාව අපිට මේ වර්ග කරන්න බෑ මේ ඔහු සම්භාව්‍ය සාහිත්‍ය අසුරු කරනවද නැත්නම් ජන සාහිත්‍ය අසුරු කරනවද නැත්නම් පුරවහර කටවහර භාවිත කරනවද කියන එක මොකද ඔහු මේ වස්තු විශේෂයට අදාළව මේ භාෂාව තෝරගන්නවා පරිහරණය කරන්න. දැන් මාරම්බරි වගේ ගීතයක තියෙන සම්භාව්‍ය භාෂාවමයි. දැන් හැන්දෑකරේ දුම්වලවට බඹරුණට අන්න වගේ ගීතයක ජන සාහිත්‍ය අසුරු කරන්නේ. ඒ වගේම මිශ්‍ර භාෂා රීතියකුත් සමහර ගාඩ දැන් අර මේ ඉන්ද්‍රමංගල සාදේ වගේ එකේ සංස්කෘත මිශ්‍ර භාෂා රීතියක් ඔව් භාවිත කරන්න. මොකද ඕජෝ ගුණය අවශ්‍ය කරනවා ඒ වගේ වෙලාවකදී. උදැසන ගීතය ඇහෙනකොට ඒ නිසා මම හිතන්නේ ඔහුගේ මේ වස්තු විශේෂයේ භූමිකාව අනුව තමයි සපු තෝරගන්නේ කවර භාෂාවක් භාවිත කළ යුතුද කියලා. දැන් බලන්නකෝ අර පූර්ව නිමිතනුවක් වුණත් අර කුලමකීලා ගීතයේ තියෙන්නේ කුමාරෝදය පොතේ තියෙන කුඩා දරුවන්ගේ කටට හුරු වහර. ළමා වහරක් කියලා කියන්න පුළුවන් ඒකට. ඔය එකත් ඉක්මව ගන්නවා කදිමට. ඒ නිසා ඔහු වස්තු විශේෂයට අදාළව එවැගේම අනුවණන් පුරුණිම තනුවට අදාළව භාෂාව භාවිත කරනවා. ඒක තමයි දක්ෂ ප්‍රතිභාන්විත ගීත රචකයෙකුගේ කාව්‍යකාරයෙකුගේ ප්‍රතිභාව කියන්නේ. ඒක තමයි කරන්නේ. ඔහුගේ ගී ආකෘතිය මට මතකයි සන්තාපමාවතේ කියන ගීතය පිළිබඳව වඩාත් ඇල්මෙන් කතා කළ මොහොතක. ඒ ගීතය ලියවී තිබෙන ආකාරය පිළිබඳව. ඒ ගීතයේ මේ ඉදිරිපත් කරන ස්වરૂපය සම්පූර්ණ වෙනස් ඒ කියන්නේ. සංతాපමාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන් දන්වා සිටින් පෙන්වීම පෙන්වීම මාව වෙන්නේ. කියන්නේ වෙන්වීම පිළිබඳව අවසාන ශෝක ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කරනවා. අන්තාප මාපේ සංවේදනා මැදුරේ මේ ස්ථානම ඔක්කොම කියන්නේ. ඒ වෙන්වියන් පිළිබඳව අතිශයින්ම මේ සංවේදශීලී ස්ථාන තමයි ඔක්කොම තැන්වල තියෙන්නේ. ඉදිරිපත් කිරීම අර විශේෂයක් තියෙනවා. සංවේගයෙන් දන්වා සිටින් වෙන්වීම අවබෝධය. වෙන්න බව නිවේදනයක් කරන්න මේ. නිවේදනය කරන බව දැනුම් දෙනවා. මෙන්න මේ සංකේත පූර්ව සංකේත තමයි උදා ගන්න. ඒක හරි අපූර්ව නිදුමක් ඒක. සංවේගය දන්වා සිටින් මෙන්නේමත් මාගෙන් සුනදරසිංහ මහතා තාමත් අපිට ගුවන් විදුලිය නම් ඒ ප්‍රචාරය කරන විට බොහෝ වෙලාවට ඔහුතුමන්ලා ගාන කළ ගීත දේශාභිමාන ගීත බොහෝ ප්‍රමාණයක් විශේෂයෙන්ම උතුමන් ගීත එතුමන් රචනා කළ ගීත අපට ඇහෙන්නේ එතුමන් කී ඕජෝ ගුණය සහිත ගීත උදේ ඇහුවම අපිට ඒක දැනෙනවා ඒ ජවයක් අපේ ඇඟට එනවා මේ ගීතාවලිය ඔබතුමන් රචනා කළ ගීතාවලියක් මගේ ළඟ තියෙනවා. ඒ බොහෝ ගීත අදටත් එලෙසම ජනප්‍රියයි ඒ වගේම මිනිස්සු බලාපොරොත්තු වෙන ගීත. මිනිස්සු ඉල්ලනවා උදේ පාන්දරේ මෙන්න මේ ගීතයක් අපිට අහුනොත් හොඳයි කියලා. අපි මැදිරි වල වැඩ කරද්දී අපි දන්නවා මිනිස්සු ඉල්ලන්නේ මොන ගීතයද කියලා ශ්‍රාවකයන්. මේ ගීතාවලියක් තමයි. ඔහුගේ උදා ගීත අපි ගමු. දැන් නම් නිර්මාණය වෙන්නේ නැහැ. මේ ගීත නිර්මාණය වන විදිහ, ඒවට පසුබිමුණු දේවල් තියෙනවද? දැන් සරලගී වැඩසටහනකට ආරාධනා ලැබුණාම ඉස්සර ගුවන්විදුලි මම දන්නේ දැන් ඒක තියෙනවද කියලා අපි 70 80 දශකවල බොහොම ප්‍රබල ලෙසින් ඒ ලිපියේ සඳහන් වෙලා තියෙනවා ප්‍රධාන ගීත දෙකක් ඇතුළත් කරන්න දේශානුරාගී ගීත එකක් සහ බුදුගුණ ගීතයක්. ඉතින් ඒ අනුව තමයි ඔය හුඟක් දේශාභිමානී ගීත ඔය ගුවන්විදුලි බිහි වුණේ ආගමික නැඹුරුව සහ දේශක මාමකත්වය. එතකොට බෞද්ධ චින්තනය හරහාපු සංස්කෘතියක් තියෙනවානේ. ඒ සංස්කෘතියනේ මේ. දැන් සපෝගේ ආදේපදුණු නැවුල්ලෝට දසමාර බිම්බර සෙන්දපා සූවිසි වර්මින් රන්මලක් සීහෙලේ පිනෙන් උපන් අපේ සියලුම කියන ගීත කවදාමත් ගීත රචකයෙකුට මං හිතන්නේ ඔය සංස්කෘතික ස්මෘතිය සැමරීම නැතුව ලියන්න පුළුවන් කියලා. ඇත්ත වශයෙන්ම ඔහු පය ගසා සිටින භූමිය පිළිබඳ මහත් ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව කවදාවත් දේශාභිමානී ගීතයක් බිහි වෙන්න බෑ. එහෙම වුණොත් ඒක මේ බොහොම සරල දෙයක් වෙන්න පුළුවන්. නමුත් හරියටම අර චින්තනයේද කිඳා බැස්ස කෙනෙක්ගෙන් තමයි මේ නිර්මාණය හරියටම එළියට එන්නේ. අපූර්වත්වයෙන් යුතුව. මේක එහෙම වෙන්නේ නිර්මාණයක්. එතකොට ජනතාව අතරට ශ්‍රාසිකයන් අතරට ගුවන්විදුලි ගීතයේ දේශාභිමානී ගීතය පිවිසීමේ රහස පළමුවෙන්ම මේ සපුතන්ත්‍රය කියන නිර්මාණ දේශාභිමානී සාර්ථක දේශාභිමානී ගීතයක් ලියන ඕනම නිර්මාණකරුවෙක් තුළ තියෙන දෙයක් නේ සංස්කෘතික ස්තුතිය කියන එක. එතකොට මේක බහුල ලෙස තියෙන කෙනෙක්. ඒක නිසා ඉස්සල්ලාම ඔහුගේ ආත්මය තමයි මේ කතා කරන්නේ. ඔව් මේ වටපිටා දෙස බලන විදිය. මේ වගේ ඔවගේ මේ දේශාභිමානී ගීත විතරක් නෙමෙයි සපෝගේ ශ්‍රමය ගැන ලියවිච්ච ගීත තියෙනවා. ආදරේ ආදරේ සුන්දරත්වය එතකොට ආදරේ ස්වභාවය මේ විප්ලම්භ සංඝාරය ඔය කියන මහා පුදුම අපසරියක්. ඉතින් මේ දැන් මතක් කරලා දෙන්න නම් කැමති හැබැයි මේ අදේ පුදුම නැමල වලට පොඩ්ඩක් කියමුද පොඩ්ඩක්. ඈ ගීත කීපයක් තෝරා ගන්න උත්සාහ ගත්තා. තෝරන්න බෑ එහෙම ගීත. අදයි පැදුණු නැවුම් ලොවට සිහු දෙවියනි වරම් දෙන්න පතිනි මවුනි වැල්හෙලා හද සුව යහනේ රකින්න මාර බිම්බර සෙන්දපා හිමිමෙත් නුවන් ලද මේ ඔබේ දාසත් බුදුන් බුදු පැයේ මේ ඉන්ද්‍රමංගල සාදේ මේ ඉන්ද්‍රමංගල සාදේ හැබැයි ඉතින් මේ රෝහණගේ අතිශය මිහිරි මధుරතර තනු නිර්මාණයක් කිසිසේත්ම මොතක කරන්න බෑ ඒකත් ඉතින් ඊට පස්සේනේ මේ අපිට එන්නේ ඕවා ගායනා කරන්න මේ දෙකම එකතු වෙලානේ භාව ප්‍රකාශනයක් වශයෙන් හොඳයි අපි දැන් බණ්ඩරතවෝද මහත්මයාගේ හඬින් දේශාභිමාන ගීතයක් අහමු. නන්සරන් බෙතින්. අපි ස්වදේශී රටා වැඩසටහන ආරාධනා කරන්නේ ගාන ශිල්පී බණ්ඩාර අතවුද. නන්සුරන් බැතින් පිදු සරු පින්බිමක් විය මිහිතලේ සඳක් විලසින් දිනේය මේ අපේ තුන් සිංහලේ නන් සුරන් බැතියෙන් පිටු කරුපින් බිමක් ප්‍රිය මිහිතලේ රන් සඳක් විලසින් දිනේය මේ අපේ තුන් සිංහලේ සින් නිවන් පසු බාසදී මේ මුතුන් තුව හස් ගණන් විය මෞදි මේ නාමෙන් බැඳේ සීහලේ සුවඳින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගේ උන්මලක් අපගේ විකුම් විමසා සදා නොනිදාය මිතුරන් බැතින් පිදු කරු පිම්බිමක් විය මේ තනේ රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ අනාදවත් අපේ මින්මතුත් මේ මව් කුසේ කුණුසුම පැතූ දරුවන් ලෙසේ සින්පුරව් සිහලුනි සදා ඉපදීමෙන්නට සිංහලයේ නන්සුරන් බැතියෙන් පිදු කරු පින් බිමක් විය මිහිතලේ සඳක් විලසින් දිනේය මේ අපේ තුන් සිංහලේ නන්තුරන් බැතියෙන් පිටු තරුපින් බිමක්ය මිහිතලේ රන් සඳක් විලසින් දිනේය මේ අපේ තුන් සිංහලේ සිංහලේ ගුවන්විදුලියේ මට මතක් වෙනවා මේ නන්සුරන් බැතියෙන් පිදු සරුපින්බම් කේදා මේ ගීතය අපි පරිගත කරනකොට මේ සම්දණ්ඩාරයම තමයි පරිගත කළේ. ඉතින් එදා ඇත්තටම සපුතන්සිත් රෝහණ වීරසිංහ ඉතින් අනිකුත් වාද්‍ය ශිල්පීන් සහ මේ කාර්ය මණ්ඩලය මේ මේ බලාගෙන ඉන්නවා මේ මොනවද මේ අලුතෙන් මේ සැරේ සරලගී වැඩසටහනට ඉදිරිපත් කරන ගීත කියලා. ඉතින් එදා දැන් මේ වගේ වාදක මණ්ඩලයක් එක්කම තමයි අපි එදා මේ ගීතේ ගායනා කරේ. සහ මට බොහොම සන්තෝසයි. අදත් මේ හැමදෙරි සබුතන්ත්‍රිත් එක්ක මේ මෙතන ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ එදාටත් වැඩිය මම හිතන්නේ හොඳට කියවුණා කියලා මට හිතෙනවාද. මොකද සබුතන්ත්‍රි ළඟ ඉන්නකොට අපිට මේ ගායනය හොඳින් ගායනය වෙනවා. ඒක මම හිතන්නේ සක්සුදක්සේ පැහැදිලිව මට දැනෙනවා. එවකට නිර්මාණ සමාජය සහ දැන් නිර්මාණ සමාජය. රත්න ශ්‍රීජසිංහ මහත්මයා ඍජුව මේකට අදාළ නොවුනත් මේ නිර්මාණ ගැන කතා කරද්දී ඒක වඩා වැදගත් වෙනවා. සරලගේ නිර්මාණ කරන්න අවශ්‍ය වුණා එවකට සුනදල් සිංහන් කියන විදිහට බොදු ගීතයක් දේශාභිමාන ගීතයක් අනිවාර්යයෙන්ම ඇතුල් කරන්න අවශ්‍ය වුණා. හැබැයි දැන් එහෙම එකක් නෑ. මම කියන්නේ කොහෙවත් නෑ. ලංකාවේ මාධ්‍ය ඇතුළේ එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිර්මාණ සමාජය සහ ඒ පෙළඹවීම අපේ රටේ ශ්‍රාවකීන්ගේ අපේ රටේ රසිකයන්ගේ රසගතේ වර්ධනය කිරීම හිදා කළ බලපෑම මේ කාරණයට අපි කතා කරන මෙතුමන් ගැන උනාට එතුමනුත් මේ කාරණේ මේ මේ රිවිව් ඇතුලේ හිටපු කෙනෙක් විදිහට ඒකල බලපෑම් වුණා වගේද ඔය ඇත්තටම ගුවන් විදුලි මාධ්‍යයක් හැටියට තිබුණේ එකම එක ගුවන් විදුලිය අපිට ඒ කාලේ. විකල්ප මාධ්‍ය තිබුණේ නැහැ. රූපවාහිනිය තිබුණත් රූපවාහිනිය රජයේ පාලන යටතේ නිසා කිසියම් ප්‍රමිතියක් තිබුණා නිර්මාණ කෘති පිළිබඳව. ඒ ප්‍රමිතිය නැති වී යෑම තමයි මම හිතන්නේ පරිහානියට පළවෙනි දොරටුව වෙන්නේ. ඒක තමයි නිර්මාණ සමාජය දැන් අර බණ්ඩාර කිව්ව විදිහට එහෙම රසික සමාජයක් එකතු වෙලා ඕනෝන්ගේ ඕනෝන්ගෙන් ප්‍රතිපෝෂණය වෙමින් ෆීඩ්බැක් එකක් අරගෙන වැඩක් කරනකොට මම හිතන්නේ ඒක සම්පූර්ණ වෙනවා. ඒක තමයි වඩාත් පරිපූර්ණ සමාජයට යන්නේ රසික සමාජය පිළිගන්නේ. ඒ එකම ඒ ප්‍රශ්නට අමතරව මම කැමති මේ එහෙම මට මේ අවස්ථාව දෙනවා නම් මේ සපුතන්ත්‍රයේ රචනාවල තිබිච්ච විශේෂ ලක්ෂණයක් මට අමතක වුණා කියන්නේ තමයි. ඕ හොඳ ශාබ්දිකයෙක් ශාබ්දිකයෙක් ශබ්දික කියලා අදහස් කරන්නේ දැන් කවිවල තියෙනවා ශබ්ද අලංකාර කියලා විශේෂයක්. ඒ තමයි එලිසමය යමක අනුප්‍රාස කියන ඒවා. ওই තුන ශබ්ද අලංකාර. ඒවා කවියෙන් බැහැර වෙනවා යම් කාලයක. නිදාස් කවියත් එක්ක බැහැර වෙනවා. නමුත් ගීත රචකයන්ට මේවා අත්‍යවශ්‍යයි. ගේය කාව්‍යකාරට මේක අත්‍යවශ්‍යයි. දැන් බලන්න නන් සුරන් වැටියෙන් පිදුමි අන්මලක් පැන පින්බීමේ. මේ ඔක්කොම නකාර අනුප්‍රාසය තියෙන්නේ. නෑන්න නැවතත් නැවත නැවතත් වෙනවා. ඒක හරි රමණීය ශබ්දාලංකාරයක් හදලා දෙනවා සංගීතඥයාට ඕක පහසුවක් ඒක. ඒ ශබ්දාලංකාර ඇසුරු කිරීම අනවශ්‍ය වෙලාවට බැහැර කිරීම. ශබ්දාලංකාර ඉගෙන ගන්න අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන අනවශ්‍ය වෙලාවට බැහැර කරන දෙකටම. සමතන්ත්‍රයේ මනවින් මේ ශාබ්දිකයක් හැටියට මේ අලංකාර භාවිතයේ නිපුණෙක් බව පෙන්වනවා මේ වගේ රචනාවලින්. ඒක තමයි මට අමතක වෙච්ච කාරණේ කියන්නේ. රසිස් දිනා වගේ කීතත් ඔබතුමන් කියන විදිහට සුනදර සිංහ මහත්මයා මම විමසන්නේ සංගීතවේදියෙකුට සංගීතඥෙක් ඔව් ගායකෙක් ඔහුට Tamanගේ ගායනාව ඉදිරිපත් කිරීමට ගීත රචකයෙකුගේ මේ පද ඇතුලේ තිබෙන්නා වූ මෙතුමන් කිව්වේ ගුණය මොනතරම් බලපානවද බොහෝ ප්‍රමාණයක් ගීත ගායනා කළ තිබෙනවා ඔහු රචනා කළ. ඔව් ගීතයේ සාර්ථකත්වය සහ දිගුකල් පැවැත්ම සඳහා හිටින්නේ මේ අර්ථ රස භාව. එතකොට මුලින්ම කඩදාසියක ලියා තියෙන මේ වචන ටිකෙන් දැනවෙන කම්පණයන්නේ සංගීතඥයාට දැනෙන්නේ. එතන කම්පනයක් සිදු වෙන්නේ නැත්නම් ඔහු තුල වෙනසක් අපූර්වත්වයක් සිදු නොවෙනවා නම් ඔහුට තනු නිර්මාණයක් එන්න විදිහක් නැහැ. ඉස්සල්ලාම පටන් ගැනීම තමයි අර්ථය. මොකද අපි ගීතයකින් කතා කරන්නේ මේ වාදනයක් පමණක් නෙවෙයිනේ ගායනයක් තියෙන්නේ. ගායනය කියන්නේ භාෂාවක් ප්‍රයෝග කරගන්නවා. එතකොට භාෂාවෙන් කියන දේ පුළුවන් තරම් సౌందర్యාත්මකව සරල රීතියකට හසු කරගෙන එය පහසු වින්දනයක් සඳහා ජනතාව වෙත රසිකයා වෙත යොමු වෙනවා නම් මම හිතනවා ඒක ගොඩක් මේ දුරට සාර්ථකයි කියලා. උගාක් අපිට දැන් බොහොම සරල රීතිය ඔස්සේ. හැබැයි ඒහි තියෙන්න ඕන ගැඹුර. ඒ කියන්නේ సౌందర్యාත්මක වටපිටාව. ඒතර සපෝගේ ගීතවල ඒ ගුණේ තියෙනවා. ඒ ගුණේ මම දකිනවා. රත්නසිරි ජයසිංහයන් වගේ මහා පඩිවලේ මේ දැනුවට එක්කත් ඉතින් මට කතා කරනකොට මට ටිකක් ලැජ්ජාවකුත් ඇති වෙනවා වගේ මොකද එතුමාගේ කවිය පිළිබඳ ගීතය පිළිබඳ එතුමා බොහොම අසල දැනුම් මැත්තේ මට දැන මගේ ජීවිතේ මේ තාක්කල් මහා ආපු ගමන් මගේ මට දැනෙන ස්වල්පේ තමයි මම මේ කතා කරන්නේ ඉතින් එතනින් තමයි ඉස්සල්ලාම මේ පටන් ගන්න ගීතේ සංකල්පනාව අර්ථය ඒක තමයි සංගීතඥයාට දැනෙන්නේ. ඊට පස්සේ සංගීතඥයා තුළ මැවෙන ස්වර වර්ණ රටා කියන මේ හැම දෙයක් එක්කම තමයි ඔහුගේ භාවයන් අවදි වෙලා තනු නිර්මාණයකට ඒක අනුගත වෙන්නේ. ඊට පස්සේ මේ දෙකේ සාර්ථකත්වය තමයි ගායන වේදියාට ලැබෙන්නේ. ගායන ශිල්පියාට ගායිකාවට ලැබෙන්නේ. එතකොට ඔහු මේ දෙපළගේම තියෙන ඇසූ පිරූ තැන් ඇති බවත් මේ තියෙන භාව රස මේ ගුණ නොසිඳෙන්න තමා දන්න සංගීත ශාස්ත්‍රයට අනුගතව සුතිස්වර තාල කියන ඒ මූලධර්ම වලට අනුගතව මිහිරි ගායනයක් ඉදිරිපත් කළ යුතුයි. ඒකට ඉතින් ගායකයාගේ මధుරතර හඬ ප්‍රතිභාවෙන් ආපු හඬ මාධුර්ය ගුණය තාරතාව ඒ කියන්නේ පිච් එක පිළිබඳ ස්වර පරාසයන් ඒ හැම දෙයක්ම මේකට අයිති වෙනවා. ඉතින් ඒ මෙහි ගොඩාක් මේ ක්‍රියාදාමයක එකතුවක් තමයි මේ ගීතය බිහි වෙනවයි කියලා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. එතකොට අපිට හිතෙනවා මේ අපේ යුග පුරුෂයන් අපිට දීලා ගිය දායාදේ මොනතරම් අතිමහත්ද කියලා. ඒවනේ අපි මේ කරගෙන යන්නේ. මම දන්නේ නැහැ මේ පිළිතුර හරියද දන්නේ නැහැ. ඒ පොඩ්ඩක් ඇති අපිට ගොඩක් කල් ජීවිතේ විඳින්න. දැන් දසස් දිනා ගීතය ගැන කතා කරන්නේ නේද? ඔව්. මම මේ හරිම පුදුම මේ ප්‍රේතාවයක් දක්වන ගීතයක් මේ දසස් දිනා ගීතේ. මොකද මම දහම් පාසලේ සහ පාසලේ මම ඉගෙනගෙන තියෙනවා ධර්මශෝක අධිරාජ්‍යගේ කතාව. ඔහුගේ ජීවන ප්‍රවෘත්තින් මම කියවලා තියෙනවා. සෑම ළමෙක්ම දන්නවනේ. එතකොට මේ මට මැවෙන්නෙම ධර්මසෝක අධිරාජ්‍යාව. මොකද මම අහලා තියෙන සංකල්පනාවන් තමයි මම දැකලා නැහැනේ. මගේ මනසේ මැවුණු චිත්‍ර රූප තියෙන්නේ. ඒ කතා ප්‍රවෘත්ති කියනකොට ඒව තමයි මට මේ දසිත දිනා ගීතේ කියනකොට දැනෙන දේවල්. ඒ තරම් මනෝ රූප, භාව රූප කියන ওই හැම දෙයක්ම ජනිත කරන්න පුළුවන් ගීතයක්. අනිත් එක ලෝකේ පවතින ස්වභාවයක් තියෙනවනේ. ඒ ස්වභාවයෙන් අපි කාටවත් බේරෙන්න බෑනේ. ඒ තමයි අටලෝ දහම. ඒක හැමෝටම අයිති එකක්. එතකොට දසිස් දිනා රොපු රජුන් නසා ලොව තෙදින් සමා නතු කලෙන් මෙමා. මට එහා කෙනෙක් නෑනේ. එහෙමනේ. දසිස් දිනා රොපු රජුන් නසා දස දහසක් මං හිස් මං අවනත කරගත්තා. මොන තරම් මිනිස් ඝාතනයක් කළාද මම මෙතෙන්ට ආවේ. හැබැයි ඒකේ ප්‍රතිඵලේ දසිස් දිනා රොපු රජුන් නසා ලොව තෙදින් තමා නතු කලින් මේවා එද එවන් ලොවින් ලද දිනෝදයක් වේද මොනවාද මන් දිනලා තියෙන්නේ තවත් එවන් රුපු කැලක් විනා රජෙකුට බය නැතුව ඉන්න පුළුවන්ද ගෙදර කොච්චර සතුරු පිරිසක් ඇති වෙනවද රජෙකුට නේ ඉතින් බලන්න මේ මේවා කොහොම ස්පර්ශ කරනද කියන එක නම් මට හරි පුදුමයි ඒකයි නිර්මාණ කරුවා තුළ තියෙන පුදුමාකාර බවත් ඒකමයි විශ්වේජනක බවත් ඒකමයි මේ අය හරි පුදුම හිතන්න බෑ අපිට ජීවේ දීලා තියෙන්නේ මේ අය මේ රත්නසිරිජේ සිංහයන් කුමාරදාස අපතන්ත්‍රි සලෝතානන් වැනි අය තමයි අපිට ජීවය දීලා තියෙන්නේ. ඒ ජීවය තමයි මේ රට ජනතාවක් වැළඳගෙන තියෙන්නේ. ඒ ජීවය තමයි මිනිස්සු මේ විදිහට නිසල්මන්ව බලා ඉන්නේ. ඉදිකට්ටක් බිම වැටුණත් ඇහෙන ශබ්දයක් අපිට අසන්නට හැකි. ඒතරම් සාවධානව සදිශ රටත් එක්ක එකතු වෙන්නේ. ඒ දේවල් අසන්නට මිනිස්සු ප්‍රියයි. ඒවත් එක්ක බද්ධ වෙලා ඉන්න. තව ගීතයක් තියෙනවා මතක් කරලා දෙන්න. මොකද මේ මෙතුමා ගැන කතාවකට යෙදෙන වෙලාවනේ. නොතැවෙන්න නොහඬන්න සත්‍යයේ මලගමට ගහලයා ඔබයි මේ මරණේ හිස ගැසූයේ ඔබයි විස පෙව්වේ ඔබයි හඬා වැළපෙන්නේද අද ඔබයි බලන්න මේකේ තියෙන ਸਰවකාලීනික බව ਸਰවකාලීන බව බලන්න මොනතරම් දැන් අද ක්‍රිස්තු වර්ෂ 2018 2018 දී නොතැවෙන්නේ නොහඬන්න සත්‍යයේ මලගමට ගහලයා ඔබයි මේ මරණේ මේ සත්‍ය නැමැති දේ ලෝකේ ඉස්මතු වෙන්න දෙන්නේ නැහැයි කියන එකට ප්‍රබල සාක්ෂියක් නෙමෙයි. සත්‍ය එලිදරව් වෙන්න දෙන්නේ නැහැ. ඒකයි ලෝකේ හැටි. මේ ලෝක ස්වභාවය, මේ ලෝක දහම මේ කියන්නේ. මේවා හරි පුදුම දාර්ශනික ගීත. බොහොම සුදී. එතනින් හරි වෙනත් මානක ලියුණු ගීතයක් රස බඳින්නේ වික්‍රත්නායකයන් ගැයූ ගීතයක්. අපේ ස්වදේශීය රටාවට සදහන නිරන්තරයෙන්ම දෙවන පරම්පරාවකට විවර කරනවා. අද තමයි ටිකක් අඩු වෙන දෙවන પરම්පරාව සම්බන්ධ කරගත්තේ. මොකද අපේ ජේෂ්ඨෙන් සියල්ලක්ම පහ අද මෙතනට පැමිණි බැවින්. මා ආරාධනා කරනවා සබුතන්ත්‍රයේ මහත්මා වික්‍රත්නායකයන්ට රචනා කළ ගීතය ගායනට සොදිශි රට වැඩසටහනට හර්ෂ සමීර සේනානායක සඳරිනු පාවි මේ මාර්ගත සුවඳ වේවි සුඳුරු ඔබේ මගේ සිත ගියාවේ මේ රැඳි රැඳි එනිදි සබනේ රැඳි ඔබ මා වෙත ළඟාවයි සීතල තුන්දුදු මේ සරු මත රැඳි දුර ඇගේ නුවන් පිණි කලි ආවේ ආදර සුවසින්න කැඳු මිරිස මුව රඳු රඳු මගේ සිතුම් මගේ පැතු නියත වී නිබඳ මගේ සිතේ තනිය පාවේ ඔබ මාගේ උසේම ගීත බුළු වී සරණේ රැඳේ යලි මා වෙත රඳාවන් සීතල පින්දුදු පින් මේ සරු මතරන් දුරන් ඇකී නුවන් පිමි තනු ආවේ අපි සිතුම් නැදේකට භවයට නැගූ අවස්ථා බොහෝ ප්‍රමාණයක් ඇති. තමන්ගේ පෞද්ගලික ජීවිත අත්දැකීම් අනිත් අත්දැකීම් තව කෙනෙකුගේ ජීවිත අත්දැකීමක් විය හැකි. ඒව නේ මම කියන්නේ. ඔබේ පෞද්ගලික ජීවිත අත්දැකීම්. ඔබ ඉස්සර මන් ගිය පාසලර්ලේ ගීතය සහ තවත් ගීත ගණනාවක් තිබෙනවා. ඔබ බොහෝ ගීත රචනා කළේ ඒ අනුවද නැත්නම් ඇතම අවස්ථා 17 තියෙන ඔබ වැඩි ප්‍රේතාවයක් දැක්ුවා යයි තමන්ගේ පෞද්ගලික ජීවිත අත්දැකීම ගීතයට නගන්නට. මෙහිමයි මගේ පෞද්ගලික අත්දැකීම් නම් ගීත රචනා සඳහා යොදාගත් අවස්ථා අඩුයි. නමුත් මම ඒකට හරි ප්‍රියයි. මොකද එහෙම ගීතයක් ලියන්න මට අවස්ථාවක් ලැබුණොත් ලැබෙන්නේ කලාතුරකින්. හොඳට හිතලා, ඇත්තට හිතින් වද විඳලා ඒ ගීතය මම ගොඩගන්නේ. එහෙම ගීතයක් තමයි සුනිල් එදිසිංහට මාළියු මලින් මලට ඉහිලුණාට සමනල ඉන්නවා කියන ගීතය. ඒ ගීතය මා පාසල් අවදීදී බෙරුවල ඉඳලා කළුතර මහවිද්‍යාලයට ඉගෙන ගන්න එනකොට එන්නේ දුම්රිය කොච්චි එන්නේ පයගලදී දුම්රිය නවත්වන එක හැමදාම නවතිනවා. ඒ කියන්නේ සිග්නල් ඇතුළ ඒක නවත්වන හැමදාම. විනාඩි 10ක ඉතින් මම ඉන්නවා එතකොට. මට වම් අත පැත්තෙන් තියෙන තාරපාර. ඒ එකම තාරපාර. ඒ එකම පොල්ගස් රුප්පාව. ඒකම හුද. ඔතන මම විනාඩි 10කට බලා ඉන්නවා. මට දකින්න දර්ශනයක් තිබුණා තාත්තා කෙනෙක් ඉන්නේ ලබු ගැටේ බැඳගෙන මුලක් කියලා පාර බිමට ගහලා ගහට බැඳලා ගහට නගිනවා. සාමාදින්නෙක්. අර චූටි දරුවා එනවා. සුසු ගමක් ඉඳලා හොර දෙකක් ගොතලා පොත්ති කරගෙන ඇවිල්ලා පොත්තිය ගහමුලින් තියලා තාත්තගේ අකුල් දෙක අල්ල වඳිනවා. එයා වැඳලා පාසල් යනවා. ওই සිද්ධිය මට හොඳට මතකයි. ඉතින් මම සෑහෙන දවසක් ඔය හිතුවා ඒ කාලේදී. එතකොට මට අවුරුදු 15ක් වගේ වයස ඇති. ඊට පස්සේ මම කොළඹට ඇවිල්ලා රැකියාවක් කරලා වාහනයක්ේ මරගෙන මම ආපු දවසක් බේරුවට යනකොට මාර සිද්ධිය මතක් වුණා. මොකක්ද කියලා මට ඒ තන බලනකොට ඒක උඟක් වෙනස් වෙලා ඒ මැටි ගහපු ගේ හුණු කපරාරු කරලා උළු තෙවිලි කරලා අංග සම්පූර්ණ යක් හැටියේ තියෙනවා මං වාහනේ වත්තර ඇතුළට ගිහිල්ලා කෙනකින් ඇහුවා මේ ගෙදර අහවල් කාලේදී පුංචි ළමෙක් හිටියා. ඒ ළමයා කොහෙද කියලා. ඒකට කිව්වා අර ගෙදරින් අහන්න කියලා මට ગેප් වෙන්නවා. ඒ ගෙදරට මම ගියා. එතකොට නැදිවි කාන්තාවක් ආවා. ඇවිල්ලා මම සිද්ධිය කිව්වා මෙහෙමයි. මෙහෙම ගස් මදින කෙනෙක් හිටියා. එයාට බැඳලා පාසල් යන පුංචි ගෑනුදරෙක් හිටියා. ඒ දරුවා මං ආසයි බලන්න කොහොමද කියලා. එතකොට කිව්වා මාත්‍යෝ ඒ මම තමයි කියලා. මොකද ඒ ඒ තාත්තා ගහෙන් වැටිලා මැරිලා රාමදින්න. මේ කාන්තාව කරන්නේ අර එයාගේ ස්වාමි පුරුෂයා රාමදිනවා. ඒ රාහටි විකුණලා තමයි ජීවත් වෙන්නේ ඒගොල්ලෝ. ඉතින් මට දැඩි වේදනාවක් හිතුණා මේක ඇහුවාම අර පුදුම දුකක් ඇති වුණා. ගෙදර ඇවිල්ලා ඒ දරාය මං ගීතේ ලිව්වා. ඒක තමයි සුනිල් දිසිංහට මම දුන්නේ. ඇත්තට ඒක මගේ ජීවිතයේ අමතක නොවන සුවිශේෂී අත්දැකීමක් බව විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන. අර ඉස්සර මං ගිය පාසල් ලැබලා කියන ගීතය සුන්දර අත්දැකීමක් මම වින්දේ. මේක වේදනා කර දුක්බර අවස්ථාවක් මේක. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි මගේ ගීත සඳහා පිටුවහල්ුනේ. ඉතින් ප්‍රේමය සඳහා කතා කරනවා නම් මගේ ජීවිතයත් මගේ අධ්‍යාපන කාලෙත් ඉන් පසුවත් රැකියාව කරනකොටත් ඒ අතුරුතුරු ඇතිවෙච්ච හැලහැප්පීම් ඒ ආසිත ගොඩනැගුණු ප්‍රේමීය අත්දැකීම් තමයි ගීත රචනා හැටියට මම ගොනු කළේ. ඒ ගැන පසුව කතා කරමු. මම දැන් කැමති රත්නශ්‍රී විජයසිංහ මහත්මයා ඔහුගේ සමාජීය කියවීම අර අවුරුදු 5 ගැන ඔහු කිව් දේ සහ ඔබින් පසු කිව් දේ. ඒ පහේ ප්‍රතිඵල තමයි මේ පසුකාලීන ඔහුගේ ගීත හරහා එන්නේ. ඊපස් අපි ගායනා කරන සූදානම් වන්නේ ලඳුවෝවිටි ගීතය. සබුතන්ත්‍රිගේ සමාජීය කියවීම පීඩිත පන්තිය පිළිබඳව. ඒ දුක් විඳින මිනිසුන් පිළිබඳව ඔහු අතින් ලියවුණු ගීතත් මේ ගීතාවලියේ තිබෙනවා. ඔබ කොහොමද මේ ගීත දකින්නේ? ඔව් ඇත්තටම හිමාර දැන් අතුරු යන මිනිස්සු අපි ඔක්කොම දැකලා තියෙනවා මෝදබඩ මාර්ගයේ දුම්රිය මාර්ගයේ ගමන් කරන හුඟ දෙනෙක් අතුරු යන අය දැකලා තියෙනවා. නමුත් මේ දකින කී දෙනෙක් ඔක ලියලා තියෙනවද? ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි එහෙම අතුරු යන්නේ? ඒගොල්ලෝ සෞදිය පුරුණ මහ පොළොවට අපි දහඩිය වඩන්නේ. සපොත් අපි කියන්නේ දැන් ලංකාවේ අවගේ සතවර්ෂයේ මුල බෞද්ධ ප්‍රබෝධයට මුල් වෙන ප්‍රධානම කාරණය තමයි රේන්දකරුවන්ගේ ආදායම. රේන්දකරුවෝ තමයි ප්‍රධාන ආදායම් මාර්ග වෙන්නේ ඒක ඇත්තටම. දැන් පානදුරේ මොරටුව ඒ ප්‍රදේශයේම හිටිය රේන්දකරුවෝ තමයි අතිශය දැවැන්ත ධනපතීන් බවට පත් වුණේ. ඒගොල්ලෝ ඒ ධනය එකතන තියාගත්තේ නැහැ. ඒගොල්ලෝ සමාජ කටයුතු සඳහා වැය කළා. නමුත් මේ ධනය උපයා දෙන අතුරේ ගස්මදින්නන්ගේ ජීවිතය හරි දුක්ඛිතයි. ඒක ඒගොල්ලෝ ගැන බලලා නැහැ කතා කරලා නැහැ. මම අර කිව්ව විදිහට බීබී ඇලිස් පෙරේර කවියා දීලා තියෙනවා එම කවියක්. නමුත් ඒක මතුපිට දැක්මක් විතරයි ඒක. නමුත් ඒක సౌందర్యාත්මකව ගීතයකට අරන් එන්න කවුරුත් මුල් වෙච්ච බව මම දන්නේ නැහැ. ඒක තියෙනවානේ මේ මලට කලින් අපි සැරිලා ඉපෝදෙන මල තලන්නේ. අපේ දුකට හඬන මලේ කඳුළු ඒ වැටෙන්නේ. දැන් ඒ ඒ විදිහට මේ මේ මල් මැදීම කියන මේ කාරණය සුන්දර එකක් නෙමෙයි කියන එක. මලින් මලට ඉගිරුණට අපි සමනලින් නෙමෙයි. බර ජීවිත තියෙන මේවා. ඒ නිසා මම හිතන්නේ ගීතයට සමාජයක් දැකීම ප්‍රවිෂ්ඨ කරන එක සපුතන්ත්‍රය අතින් ওই ගීතයෙන් ඊටාම කදිමට මැනවින් සිද්ධ වෙලා තියෙනවා. ඒක හරි මේ වැදගත් සමාජ වටිනාකමක් වෙන ගීතයක් ඒක. මලෙන් මලට පිගිලුණාට සමනල ඉන්නෝවේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ මලින් මලට පිගිලුණාට සමනල ඉන්නෝවේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ හිතේ ගින්න අවුලාගෙන පුරතල් පොඩි තෙවුන්නේ කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ මලට කලින් අපි තැලිලයි පුදින මල් තලන්නේ අපේ දුකට හඳන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ මලින් මලට ඉගිලුණාට සමනල ඉන්නෝරේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බබරුන්නෝරේ මලින් මලට ඉගිලුණාට සමනල ඉන්නෝරේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බබරුන්නෝරේ අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ පෙළහර පාන්නයි තිස්සය පුවනේ සැරිසරන්නේ නැති බැරි කමයි උඩුහුලගේ ලනු දෙපොටින් වැනෙන්නේ සෞදිය පුරන මහ පොළොවට අපි ගහදිය වඩන්නේ මලින් මලට ඉගිලුණාට සමනල ඉන්නෝවේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ මලින් මලට ඉගිලුණාට සමනල ඉන්නෝවේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ මලින් මලට ඉගිලුණාට සමනල ඉන්නෝවේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ මලින් මලට සිගිනුනාත සමනල ඉන්නෝනේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බමලොන් ඔබට ලියව ගීතය ලන්දුව විති ගීත මෙලට ගායන ගීතය කම්කරුවෝ ගැන ගීත ලියවිලා තියෙනවා හැබැයි ටිකක් අඩුවෙන් කම්කරුවෝ දැන් අපේ ශ්‍රී ලාංකික කම්කරුවෝ කම්කරු පන්තිය කියමුකෝ කම්කරුවන්ට අපි සලකන විදිය එහෙම නැත්නම් බටහිර රටවල කම්කරුවෙක් කොහොමද එක එක්කෙනාගේ ගෞරවයට පාත්‍ර වෙන්නේ? දැන් මැද පෙරදිග වාගේ රටවල් වල ගත්තොත් කම්කරුවට සලකන විදිහ හරිම සෝචනීයයි. ඉතින් විවිධ රටවල විවිධ කම්කරුවෝ ඉතින් දැන් දැන් බටහිර රටක කම්කරුවෙක් ඒ තමුන්ගේ සේවය කරන කාලයෙන් පස්සේ රටේ ඉන්න ඉහළම තනතුරු දරන එක්කෙනා එක්කත් එකට පාඩි වෙලා ඕන වෙලාවක සාදයක එහෙම ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අර අවසට එකතු වෙන තැනක එකට ඉන්න පුළුවන්. හැබැයි අපේ රටේ තාම ඒ తත්වය හැදිලා නැහැ. කම්කරුවා කම්කරුවා විදිහටම සලකන යුගයක් තමයි. පොඩි කාලේ අපි පාසල ඇරිලා ඉතින් හැතැම්ම 3 4 පයින් එනවා. ඒ කාලේ කාපට් තිබ්බේ නැහැ නේ පාරේ. තාර. තාර දානවා. ඉතින් හැතැම්ම හතරක් විතර අපි පයින් එනකොට තාර දාන කොහේ හරි කොටසක් අහු වෙනවා අපිට. තාර දානවා බලන්න හරි ආසයි. හැබැයි මේ මේක මම කියලා ලියපු ගීයක් නෙමෙයි සපූට. නමුත් ඒ සිද්ධිය මටත් සමීපයි. මොකද අපි ගෙදර එන්නේ තාර නාලා. අර ඉරි ඉරි ඒ ෂර්ට් වලට මේ කමිස වලට එහෙම සුදු කමිසෙට ඉරි වැටිලා අර තාර ඉරි යනවා ලස්සන්ට. කොහොම හරි මේ සපෝ ලියලා තියෙනවා මේ ශ්‍රමිකයා කම්කරුවා කොහොමද අපි ඇගෙයිය යුත්තේ කියලා. මේකේ අපූර්ම කොටසක් තියෙනවා මම ඒක ගයන්න ඉස්සලා කියන්න ඕනේ. දැන් කම්කරුවෙක් ගැන නිකං ගීයක් ලියනවා. කම්කරුවාගේ තියෙන දුෂ්කරතාවය ලියනවා. හැබැයි මේ දුෂ්කරතාවය ලියලා තියෙන්නේ හරිම අපූර්ව විදිහට. කම්කරුවා ඉර අවුවේ පිච්චිලා ඉන්නේ. හැබැයි මේ ගීතේ තියෙන්නේ එහෙම නෙමෙයි. ඉර පායා අපේ හිසට සෙවන ගෙනෙනවා. අර පොළොව දැවිලා කකුල් ගන්න දෙයක් නැහැ පිච්චෙනවා ඒ අවුවට. නමුත් ඒක ලියන්නේ ඉර පායා අපේ හිසට සෙවන ගෙනෙනවා. පොළොව දැවි අපේ পায়ට සිහිල සදනවා. දූවිල්ලා ආපුවම ඉන්න බෑනේ අපිට. නමුත් මෙයා කියන්නේ දූවිලි මද පවන් hama ගිමන් නිවෙනවා. අපේ ගිමන් නිවෙනවා ඒ දූවිල්ලෙන්. අපිත් පොඩි කාලේ වැඩ කරනවානේ උදළු අරගෙන එහෙම වැඩ කරනවා ගෙදර. හැබැයි කරගට එනවා හරියට. කරගට ආපුහම එක්ක අපේ අම්මා පිඹිනවා. රැට අතට පිඹිනවා. එහෙම නැත්නම් අපි පිඹ ගන්නවා අතට. සපු කියන්නේ එහෙම නෙවෙයි. දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා. ඒක තමයි මේ ගීයේ තියෙන අපූර්වත්වේ. පාර හදලා දුන්නට පස්සේ මැති ඇමතිවරුන්ගේ නම් දාලා ඒ පාර විවෘත කරනවා. පාර විවෘත කරන දවසට අර ශ්‍රමිකයන්ට අහලකටවත් එන්න දෙන්නේ නැහැ. රෝමන මේකට පාරේ වැඩ කරනවා වගේම තනුවක් යොදලා තියෙනවා. මතින් සුසුම් ගඟක් ගලනවා වාදක ගිවි ශිකර මැදින් කුසගින්දර දිවෙනවා අලුත් පාර හැදෙනවා අපේ හිසට සෙවනගෙන එනවා පොළොව දැවි අපේ පයට සිහිල සදනවා දූවිලි මද පවන් හමා ගිමන් නිවෙනවා දැතේ කර ගැට දෙතෝලට පවන් සලනවා ලන්දු ඕවිති කලල් මතින් සුසුම් ගඟක් ගලනවා වාදක ගිරි ශිකර මැදින් කුසගින්දර දිවෙනවා අලුත් පාර හැදෙනවා අපේ ශ්‍රමය කලුගල් වී බිම වැතිරෙනවා රන්දහා දියසාර වෙලා උඩින් ගලනවා මෙති උතුමන් නමින් පාරේ කඩුලු ඇරෙනවා පාර අයිනේ අපි හැමදා බලා ඉන්නවා අද මේ අපේ වාදක මණ්ඩලය වයලින් වාදනය රෝහණ ධර්මකීර්ති ෂෙල්ටන් විජේසේකර දාශ රත්නායක සිතාර් සිදත් සෝමසුන්දර බට්නලා ශාන්ත සමරනායක කීබෝඩ් හසන්ත ජයලාල් චාමර හපන්ගම ගිටාර් සුසන්ත මధుර පිරම සමග චින්තක ලක්මල් තබ්ලා වාදනය කළේ විදිත් රණවීර ඔක්ටෝපෑඩ් සිසිර ධර්මරත්න සංගීත මෙහිවීම විශාරද රෝහණ ධර්මකීර්ති අද නාද සංකලනය ආනන්ද පද්මසික සමග නිශාන්ති රණතුංග මැදිරි සහාය චන්දසිරි වික්‍රමසිංහ හේමචන්දසිරි අතුල්සිරි සපතන්ත්‍රි විශේෂ ස්තුතිය ගුවන්විදුලි සංස්ථාවේ ඉංජිනේරු වංශයට සහ කුමාර ප්‍රනාන්දු මහතාට අධීක්ෂණය කළේ සිංහල සේවා අධ්‍යක්ෂ භාතිය ජයතිලක සදේශ රටා නිෂ්පාදනය කළේ මාර්ෂලා ප්‍රනාන්දු මම ඔබේ හිතවත් ප්‍රමානන්ද Thank you. සිතුවිලි වපුරා අලුත් අලුත් අදහස් අස්වතුරන ස්වදේශීය සේවයයි අලුත් ඇහැකින් ලෝකය දෙස බලන ස්වදේශීය සේවයයි මේ ඔබේ ස්වදේ